බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියෙනවද? අවසරයි හඳුනේ Zoom එකේ තව එක ප්‍රශ්නයක් තියෙනවා සරිස්චන්ද්‍ර කුරුපු මහත්තයා අහලා. ගරු ස්වාමීන් වහන්සේ අපේ බෞද්ධයන් බොහෝ දෙනෙක් තම තමන්ගේ දේශපාලන දිෂ්ටි පිළිබඳ උපාදානයකට ගොදුරු වී සිටිනවා නේද කියලා. ඒ ප්‍රමය හැමදේම ප්‍රශ්න තියෙන අවසරයි. ඔව් ඉතින් දැන් දේශපාලන දෘෂ්ටි පිළිබඳවත් දැඩිව ග්‍රහණය කරගෙන ඒව නිසා කා කොටා ගන්න කොච්චර පිරිසක් ඉන්නවද ඉතින් බෞද්ධ අබෞද්ධ ભેදයක් නැතුව ඉතින් වැඩි හරියක් බෞද්ධයෝ තුල බෞද්ධ කියලා කිව්වොත් ඒක වැරදි වෙන්නට පුළුවන් දැන් අපේ රටේ ඉතින් වැඩිපුර ඉන්නේ සිංහල අයනේ ඒ නිසා ඉතින් අපිට පේනවා මේ සිංහල බෞද්ධ කියන පිරිස තුළ ඉතින් වෙනත් රටවල් වලත් මේ ප්‍රවණතාවයන් තියෙන්න පුළුවන්. ඉතින් අපිට බහුලව පේන්නේ සිංහල බෞද්ධ නිසා අපිට පේනවා අපේ රටේ බහුල වේ සිංහල බෞද්ධ පිරිස ඒ වගේ විවිධ අර සක්කාය දිට්ඨිය සහ මේ ආත්ම මේ සාංශාරික වශයෙන් දෘෂ්ටි විතරක් නෙමෙයි මේ මිනිස්සු විසින් ගොඩනගාපු දේශපාලන දෘෂ්ටි පව දේශපාලන දෘෂ්ටි පවා ඊටාම දැඩිව ග්‍රහණය කරගෙන ඒ වයින් විනාශ වෙන හැටි. ඉතින් ඒවා ඒ දෘෂ්ටි අතහරින්නට බැරිකම අර උපාදාන ඒ දික්ටි උපාදාන. ඒ නිසා තමයි අර කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන මට්ටමින් මිනිස්සු ඒකේ හොඳ නරක ඇත්තටම ඒක කොයිතරම් වැදගත්ද නොවැදගත්ද එහෙම කතාවක් නැහැ. ඒ තමන්ගේ දෘෂ්ටිය තමන් රුචි කරන කෙනා යමක් කළොත් ඒක හරි. ඒක වැරදි කියලා තමන්ට පේනවා නම් අනාගතයේ හරි මෙහෙම එකක් බලාපොරොත්තු වෙන තමයි ඔය කරන්නේ. එහෙම එහෙම නැත්තම් වෙන කවුරු හරි විසින් ඔහු නොමග යවලා තමයි ඔය කරන්නේ. මොනවා හරි එකක් පටලවලා ඒතනත්තා පිරිසිදුයි නිවැරදි කියලා තහවුරු කරන්න උත්සාහ කරනවා. ඉතින් අන්න ඒ තරමට අපි ගොඩක් දෙනා දෘෂ්ටිගතික වෙනවා. ඉතින් ඒක අපේ රටේ විශේෂයෙන් මේ දේශපාලනය සම්බන්ධව මතුවලා තියෙන ඉතාම බරපතලම දුර්වල තත්ත්වයක්.